එක්කෙනෙන් වස්තුසමයයට පස්සාසනකලපෝලසන උපස්තන්නේ සාරේමත් සම්දේන දේශනා වේදනාව සහ වේදනා සංවේගන කතා කරන නිසා මෙතන අද අපට වේදනාව ගැන කතා කරන්න තිබෙනවා. මේ ධර්ම වේදනාව කියන්නේ මොනවද කියලා වේදනාව ඇතුළම හේතුවක් ගන්නවා සත්‍යපත්‍ය වේදනාව කියන්නේ. එතකොට වේදනාව පස්සෙන්තා වේදනාව කියනවා කියලා හිතනවා දේශනා කළා ඒ නිසාම වේදනාව දෝෂයක් ගැන කතා කරද්දී පස්සේ මොනවා වේදනාව නිරෝධය කියලා කියන්නේ මොකදේ පස්සෙන්තා වේදනාවක් ඇති වෙනවා නම් සත්‍ය නිර්ණය කරන වේදනාව නිරෝධය කරනවා මේක නිකන් කතාවක් කියන්නේ අපිට අතීතම සාස්ත්‍ර සම්පස්සා වේදනාවක් ඇතිවෙනවා කියලා අහකට ලෝකයේ දැකලා ඒක කියන නිසා සම්පූර්ණ දුක්ඛෝමනවත් වේදනාවක් ගැන දුන්නා කියනවා. එතකොට මේ හැමතිස්සම රූපේ ගැන ඉඳම මනසකාර නැවතු ගමන ඒ ස්පර්ශය නැවතුන ගමන ඒ රූපේ හා සම්බන්ධව පහළවන වේදනාව සිතනම නේද සත්‍ය සංකල්ප වේදනාව නේද නමුත් ඒ ගැන පසුව කල්පනා කරනවා සම්බන්ධ වෙන සංඥා වේදනාවක් ඇති කරගන්නත් පුළුවන්. ඒක සත්‍ය සංකප්පදා වේදනාවක් නෙවෙයි මනෝ සංකප්පදා වේදනාවක්. ඕනෑම ඉන්ද්‍රියක් පිළිබඳව වශයෙන් ගන්න අවශ්‍ය දේවල් පරිදි තියෙන ඉන්ද්‍රියන් සම්බන්ධව වර්තමාන වශයෙන් තිබෙන අරමුණු සම්බන්ධව වේදනාවක් දැනෙනවා. අනන්ත සබ්දයක් වර්තමාන වශයෙන් කියන්නේ යහන අවස්ථාවේදී සබ්දයක් එන්නතෝන තිබෙනකොට ඒ සබ්බේ අඥාන පස්සේ තමයි සෝත්කම් පස්සේ නිසා ඒ සබ්බේ තියෙන නිසා පහළ වෙන වේදනාව දැනෙනවා. නමුත් නිමිති අපේ මනසට ගැන හිතලා අද සෝත සම්බන්ධක වේදනාවකට ගන්නට බෑ. නැත්නම් අනාගතයේ සිතන්නේ අහන්න යන වේදනාව සබ්බයක් වෙනකල වේදනාවක් පිටකර ගන්නවත් වර්තමාන වශයෙන් පමණයි සෝත සම්බන්ධක වේදනාවක්. ඒ වගේම වර්තමානික වශයෙන් තමයි මහන්සියට ගන්න පුළුවන් දක්වන පොතේ මේකනවා කියන දෙයක් හොයලා ගන්න තමයි වෙනවා. ඒ වගේම තමයි ජීවිත රසක් වර්තමාන වශයෙන් ගැවෙන්නේ. එතකොට ඒහා සම්බන්ධ වේදනාවක් දැක්කම ඊයේ කාන්ත දීපලටවත් දේවල් පිළිබඳ දැන් වේදනාවක් ඇති කරගන්නවත් බැහැ. සමානකේ ඇති කරගන්න සම්බන්ධ දේවල් පිළිබඳ වේදනාවක් දැන් ඉවසමින් ඇති කරගන්නත් බැහැ. ඒ නිසා ඇති කරගන්නත් බැහැ. පාලක වේදනාව තමයි ඒ පාලක සංකල්ප වර්තමානයි. මනසට එහෙම නෙවෙයි මනසට ඇති ඕනෑම අරමුණක් අරමුණු කරන්න පුළුවන් වර්තමාන වශයෙන් තිබෙන අරමුණක් අරමුණු කරන්න. අතීතයේ තිබෙන අරමුණු අරමුණු කරලා වේදනාවක් ඇති කරගන්න පුළුවන්. අනාගතයේ පහළ කරන අනාගතයේදී ඇතිවිය හැකි අරමුණු ගැන සිතන අපිට වේදනාවක් ඇති කරගන්න පුළුවන් මනෝ සංකල්පය වේදනාවක්. එතකොට අපට දුකක් දැනුණාට පස්සේ දක්ක සංකල්පදා වේදනාව කියන එක නාම ධර්මයක් තමයි පිටතල පහළවන දැනුම් මාත්‍රයක් තමයි ඒක. ඒක දක්ක සංකල්පදා වේදනාව තමයි සත්‍යයක් කියන්නේ ඒක මනසම විඳින්න ස්පර්ශ කිරීම නිසා හිතේ රෝගය මනසෙන් ස්පර්ශ කරනවා ඒ ස්පර්ශ කිරීම මනසෙන් සිදුවන්නේ ඒ නිසා ඒක තමයි මනෝ අපිට සංපස්සදා වේදනාව ස්පර්ශයේ වශයෙන් මනෝ සංපස්සදා වේදනාවක් වශයෙන් තමයි දෙන්නේ අර බුද්ධකාරණ වහන්සේ මේ වේදනාව මයාකාරයෙන් ප්‍රකාශ කරන්නේ පහසෙන් අවබෝධ කර ගැනීම සඳහා නමුත් මෙතන ක්‍රියාත්මක වන්නේ ඇත්ත වශයෙන්ම මනෝ සංපස්සදා වේදනාව පමණයි සම්පස්සනා වේදනාව කියුවත් අනන්ත කාර්යයෙන් ඉන්න වැදලා සම්පස්සේ නිසා අපි සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි මදහස් කරන වේදනාවක් පිළිගනිත. ඒ වේදනාව පහළවන්නේ තමන්ගේ ඉඳන්වල මනසින් කියලා ස්පර්ශ කරන නිසා. මනසින් මේ සබ්ද ස්පර්ශ කරේ නැත්නම් අපිට ඒ ගැන වේදනාවක් ඇති වෙන්නේ. දැන් අපි හිතනවා අපි වෙනත් දැනක නිරත වෙලා ඉන්නවා. කටබල කල්පනාවක් ඇවිදිනවා. තමයි මේකම සබ්දයක් තමයි කනට වැදුනම කනේ සබ්ද තරංගවල පස්ස වුණා. දැනීමක් ඇති වෙන පුළුවන් ඒ තිබෙනවා. සබ්දේ පිළිබඳ. නමුත් ඒ දැනීමේ අරමුණ කරගෙන වේදනාවක් දැනෙනවා නෙමෙයි අපේ මනසකාරයේ ඒ පැත්තට එන්නේ නැහැ. දැන් අපේ මානසිකාරය අත්‍යවශ්‍ය අංගයක් වේදනා නිදීම සඳහා ඒ මානසිකාරය නැත්නම් වේදනාවක් නෑ අපි දහස්පද බල වේදනාවක් පිට දුක් වේදනාවක් ඒ වේදනා නිදීම විට අපේ මානසිකාරය සම්පූර්ණයෙන් වෙනසකට යොමු කරන්නට පුළුවන් ඒ වේදනාව එක්ක නැති වෙනවා නැත්නම් බාධන කන්නේ ඒක අදහස් කරන්නේ මානසිකාරය නිසා තමයි වේදනාව කෙනෙක් අත්දකින්නේ සම වේදනාව නිරුද්ධ කරන්නට යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් සැලෙන්නේ මානසිකාර නිරුද්ධ කිරීම. මානසිකාර නිරෝධයෙන් තමයි වේදනාව නිරෝධය ධම්මන්නේ පුළුවන්. කනට සද්දයක් වෙනවා අපි හොඳම වෙනසක් ගන්න ළඟින්ට දෙයක් තමයි. එතකොට ඒක ආහාරවල සුප වේදනාවක් ගන්නවා. සද්දය සද්දය නැතිවෙච්ච ගණන් ඒ බින්දුව හරියේ සංගීතය හරිය මොකක් හරි නැතිවෙච්ච ගණන් ඒ පිළිබඳ පහළවන වේදනාව නැති වෙනවා මේක අපට කරන්න දෙයක් නෑ ඒක කියන සිදුවීම ඒ කියන්නේ පස්සේ දැනගෙන අරමුණ නැතිවෙනාට පස්සේ ඒ පස්සේ නිසා දැනිටම වේදනා ඉබේම වෙනින් යනවා අපට ඒ සඳහා කරන්න දෙයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන දේශනා නිරෝධකාමී ප්‍රතිපදාවක් සදානාම කියනවා. වේදනාව නිරුද්ධ කරන ගමන ප්‍රතිපදාවක් තියෙනවා ඒකත් දැනගන්න ඕනේ. ඒ ඒක නිසා මෙතන වේදනා නිරෝධය කියන එක විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ කියන පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියලා කියුවා. ඒ කියන්නේ පස්සේ නිරුද්ධ වීමෙන් වේදනා නිරෝධනා කියන නිරුද්ධුණා කියලා කියුවා. එයින් අදහස් කරන ලබන්නේ ආයෝගික වශයෙන් බලනකොට එයින් අපිට තේරෙන්නේ අනිත්‍යයක් නෙමෙයි මනසේ කාර්ය නිරෝධ කිරීමෙන් තමයි වේදනා නිරුද්ධ කරන්නේ. අපේ මනසින් දෙල්ලෑමක් උත්පත්ත කරේ නැත්නම් ඒ ස්පර්ශ කළ දේ පිළිබඳ මනසකාර කරත්වේ නැත්නම් මේ ලෝකෙ කිසිම අරමුණක් අපගේ සංස්කාරණය තුළ නැහැ. දැන් අපේ ඇහැට දැකලා ඒ මොහොත පිළිබඳව මනසකාර පැවැත්වීම නැත්නම් මේ රූපය පිළිබඳව රූපයේ මනසින් ගිහිල්ලා ස්පර්ශ කරේ නැත්නම් ඒ රූපාරම්ම ලෝකෙ කොච්චර තිබුණා අපේ ලෝකේ යනවා බලන්න. සමන්ගේ සංතානය යනවා බලනකොට ඒ රූප අරමුණ නෙවෙයි. ඒ ලෝකෙ කොච්චර ශබ්ද තිබුණාද? ඒ ශබ්ද අපේ මනසින් ස්පර්ශ කරේ නැත්නම් ඒ ශබ්ද ස්පර්ශ කළ ශබ්දයේ පිළිබඳ මනසිකාර කරන්නේ නැත්නම් මේ ලෝකයේ තියෙන ශබ්ද අරමුණ අපට ආරම්භ වන්නේ නැහැ. වෙනකේකට ආරම්භ කරන්න පුළුවන් අපට ආරම්භ කරනවා. අපට ආරම්භයක් ගන්නට නම් ඒ විදිහට අපේ මනසින් දෙන ස්පර්ශ කිරීම මනසේ ගණ නිමිතියක් මනසකාර පැවැත්මක් සිදුවේ. මේ විදිහට තමයි අනිත්‍යය දාන්තෙන්ද බුද්ධ ශරීරයේ මනස. එතකොට ශරීරයක යම් කිසි දෙයක් ගෑවුනොත් පස්සේ මුඛයෙන් දෙයක් ඕන බැරිම දෙයක් ඕන නැත්නම් දෙයක් ගෑවුනොත් පස්සේ යම් කිසි දැනීමක් ඇතිනම් ඒ දැනීම ඇති වෙනකත් ඒ ස්පර්ශ කරන දේ දේකට මනස විදිහට ඒක අල්ලීමක් මනස ස්පර්ශ කරන නැත්නම් ඒ තනින් දැනීමක් පහළ වීමක් සිදුවෙනවා. ඒ කියන්නේ කායයට දැනෙච්ච දේ පිළිබඳ ස්පර්ශය පිළිබඳ දැනීමක් පහළ වෙනවා. ඒ දැනීම කියන්නේ කායයට දැනෙන දේ මනසින් විදිහට ස්පර්ශ කරන එකක්. ඒක නෙවෙයි එතකොට ඒ පිළිබඳ මානසිකාර පැවැත්මේ නැත්නම් කායිකන දේවල් ගැන කිසිම සැකේතනාවක් නෑ දුක් වේදනාවක් නැදක් වේදනාවක් දෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. දැන් ඕනම අවස්ථාවකයි කියන ඕනම දුක් වේදනාවක් පිළිබඳ ශරීර කොට සම්පූර්ණයෙන්ම අපට දෙකෙන් අයින් කරන්නට පුළුවන්. ඒ පිළිබඳ තියෙන වේදනාව සායතෝ කරන පහළ වේදනාව අපට බැලෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි බහමකට භාග වෙන කෙනෙකුට පමණයි කියලා ඒක. ඒකත් ඒකම අදහස් කරන්නේ මෙතන මානසිකාර බුදුරජාණන් උපකාර වෙනවා මේ වේදනාව ඇති වෙන නිසා. ඇති වෙන සඳහා ඒක ඒකා වේදනාව නිරුද්ධ කරන ගමන් මානසිකාර නිරුද්ධ සූත්‍ර මේ දේශනාව නිහිතේ අවස්ථා අධියද සිහිපත් කරනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම කියපු පස්සන යෝතර වේදනන් දෝඩෝ කියන්නේ. යම් කිසි ස්පර්ශයකට වේදනාවක් ඇති වෙනවා නම් ඒ ස්පර්ශය නැති වෙනවා වේදනාවක් ඇති වෙනවා. එතකොට අපි අද මානසික කතා කරලා මේ කරනවා ස්පර්ශය දෙන්නේ. ආයෙත් දෙකම මානෙක තමයි මේක තියෙන අල්ලගෙන සිටිනකම් මේ ස්පර්ශය දෙන නම් වේදනාවක් තියෙනවා. ඒක අදාළ මොනවා වේදනා නැතිය. මේ වගේ තමයි අනිත්‍යම නිරයන් දැක්පත් නිසා වේදනාවක් වෙන දෙනවා නම් ස්පර්ශයෙන් විදුනා වේදනාවක් වෙනවා කියන එක. මේකට අන්තිම කරන්න දෙන්නේ ජීවිතය පියාගන්න. එතකොට ඒ තර ආකාරයකින් වේදනා නිරෝධයක් ගැන කතා කරනකොට වේදනා නිරෝධය කොහොමද කියන්නේ කියන ආකාරය. එතකොට සමස්ත අවස්ථාවක් තියෙනවා. අපේ වේදනා නිරෝධ කරනවා සංඥාවේ දීක නිරෝධය කියන අවස්ථාව. ඒ සංඥාවේ දීක නිරෝධය කියනකට අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන නිරෝධ සමාපත්තිය කියලා. ඒ නිරෝධ සමාපත්තියේ සමෝධිනකොට වේදනාව නිරුද්ධ කරන්න වෙනවා සංඥාව නිරුද්ධ කරන්න වෙනවා. ඒ සඳහා මාර්ගයක් තිබෙනවා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදනා නිරෝධ ගාමී ප්‍රතිපදාවක් සඳහන් කරනවා. වේදනාව නිරුද්ධ කරන්න කියන ප්‍රතිපදාව සම්බලා දක්වන්නේ කියලා. එතකොට ඒ සංයාවෙන් දෙතේ නෝදෙන නෝන් සමාපත්තිය හැමදේම ගමන් කරනවා දෙන්නේ නැහැ. සමත වශයෙන් සහ විදර්ශනා වශයෙන් දෙකෙන්ම පිට වාහක වෙන දිනු කරගත්ත කෙනෙකුට පමණයි සංයාවේ දෙතේ නෝදෙන සමාධියයි. එතකොට ඒ සඳහා අභිමානයෙන් පොත්සන් දැක්කම නාමාන්‍යම ආස්තත්න සිඳුන ඒ වගේම අස්ත සමාපත්තියම පිළිගන්නවා ධ්‍යාන අටම පිළිගන්නත් ඕන. ඒවා වශයෙන් කරලා මෙන්න ප්‍රබුණ කරලා පිළිගන්නත් ඕනේ. එහෙම කරනකොට ඒකේ ධ්‍යානයකට සංවාදින ඵලයේ ධ්‍යානයෙන් සංවාදින ඒ ධ්‍යානයේ පිටලදාවක් ඉන්න ඒ ධ්‍යානයේ අනිත්‍ය අනාත්ම වශයෙන් දැකලා හෝ ඒ ධ්‍යානයේ පවත්න අවස්ථාවේ තියෙන පංචස්කන්ධයන්ගේ අනිත්‍ය නිරෝධය දැකලා නිවන ඉදපස්සේ ගන්නට පුළුවන් ඒ නිවන අත්දකින අවස්ථාවේදී ඒ අපිට පරිසමවදන සමාධිය දෙන්නේ කියලා මේ තේරුම් ගන්න ඕනේ කියනකොට එතකොට ඒකේ තියෙන වේදනාවක් සංඥාවක් ඒ වේදනා සංඥාවෙන් නැයින් කරන්නේ. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානයෙන් ගන්නවා දෙවෙනි ධ්‍යානයත් පාදිත කරන නිවනට පත් වෙනවා. ඒ කියන්නේ කියන වේදනා සංඥා හේත කරනවා. මේවා බුද්ධක් කර කර කර ඉන්නේ. පක් කරන්නේ. ඒ පස්සේ බුදා ප්‍රබල විදිහට කරන්නේ. තමයි නියෙන් දෙයට කරන්නේ. මැදයන් සමාන කරේදවන්නේ. නැත්නම් ඒක ඉක්මෝ යන්නට බෑ. නිසා තුන්වෙනි ධ්‍යානය සහ හතරවෙනි ධ්‍යානයට අපි විදිහටම කරන ධර්ම පාවත ධ්‍යාන පළවෙනි දේ තුන්වෙනි සත්‍ය ධ්‍යාන සංස්කාරය වෙලා හතරවෙනි සංස්කාරය සංඥා නාම සංඥා කියන ධ්‍යානයට පස්සේ ඉහි කියන දේකලා සාමාන්‍යත්ම තියෙනවා. ඒකේ සංඥාව පිටාමත් නැතිවෙනවා. කියන්නේ සංඥාව තුනකට නැද්ද කියන්නට බැරි තරමටම පිටතියෙනවා. ඒකයි මේ සංඥා නාම සංඥා කියන සංඥාවක් ඇත්තේ නැත්තේ කියන එක එතකොට මේ කියන සංඥා වේදනා දෙක වෙන් කරන්නට සියුණු ප්‍රඥාවක් අවශ්‍යයි. සියුණු සමාධියක් අවශ්‍යයි. එතකොට මේ සංඥාවේ වේදනාව වේදීයෙන් කරාට පස්සේ නිවනට පස්සම නිවනේ කියන සංඥා වේදනා දෙක වෙන් කරාට පස්සේ සිත සංඥාවන්ගේ සහ වේදනාවන්ගේ සම්පූර්ණ නිරුද්ධ වෙනවා. අදිස්ථාන කර කාලයක් පුරා පවත්වා ගන්න පුළුවන්. මුලින් සිත වේදනාව දෙනවා. මේ සඳහා සංවේදන දෙනෝන සඳහා සීතලී වාතාවරණය තියෙනවා ඒ ආකාරයෙන් එකක් අපි ප්‍රකාශ කරනවා. එතකොට මේක වේදනා නිරෝධය. තවත් එකක් තියෙන දැන් අපි තමයි දිනදා ජීවිතේ කෙනෙක් ඉන්නේ නැති කලකට ඉන්නකොට පස්සෙනවා. ඒක අපරමණීය භාවයකට පස්සෙනයි. ඒකෙන් වේදනාවක් වේදනාවේ නිරෝධයක් තියෙනවා. ඔන්න ඒක තමයි සාමාන්‍යකට කරනවා. ඒක නැති කරාට පස්සේ වේදනාවක් නැහැ. එතකොට ඒක වේදනා නිරෝධයක් වශයෙන් අපි කරකන්නේ වේදනා නිරෝධයක් කියලා කියනවා. නමුත් ඒක ශරීරයේ වේදනා ගැනීමට සම්බන්ධව ස්නායු පද්ධතිය ක්‍රියාදාමය ආවකාලික වශයෙන් විවිධ ක්‍රියාවන් තුළ සිදුවන ක්‍රියාදාමය. සම්මතේ ක්‍රියාදාමය තුළ සිදුවන දෙයක් නෙවෙයි. ශරීරයේ වේදනාවෙන් හේතු වූ ශරීර කොටසයි එතන අසම්මන්නේ. මනසේ ක්‍රියාදාමයක් සිදුවන්නේ නැහැ. ඒ කියන වේදනා නිරෝධය අපි මේ කියන ගමන වේදනා නිරෝධය හා සම්බන්ධ කරගන්නට ප්‍රයෝජනයක් ගන්නවා. ඊළඟට සම වේදනා නිරෝධයක් තියෙනවා. වේදනා විකාරයේ පංචස්කන්ධ නිරෝධයක් වෙන අවස්ථාවක් ඒ තමයි පහත් වූ කෙනෙක් වෙනවා පාන අවස්ථාව. ඒ විස්ස ඥානමාසය කියන්නේ අධිකාරෝ නිරෝධ සංඥා වේදනා සීති බ්‍රහ්ම සම්බන්ධ. ඔබේ සංස්කාර විඥාන මතමාන මාතේ ඉලාස්තෝනේ නම් පානාකාරයෙන් කියන උදාහරණයකට අතොත් දෙකද තියෙන උදාහරණයක් තමයි. සම්බේ විකාරෝ කයිදුනිය. මිදෝ විසඤ්ඤා සංඥාව මොකක්ද කියන්නේ. වේදනා සීති භවෙන් සංපත. මේ නෝ වේදනාවන් සීති භවනේ නාග සංකෝණයෙන් නිරන්නේ. රූප සමුත් සංඛාර සංඛාරයෙන් සේවයෙන් සංකීර්ණ කියන ඒ ඥානම සමාගම විඥානයෙන් සම්පූර්ණයෙන්ම නොතනිය යන විදිය. එදානම සූත්‍රයේ මේ තුන්වන්තන දීපදවර කියලා. එතකොට මේ සඳහා අනිවාර්යයෙන්ම ප්‍රතිපදමාලාවක් තියෙනවා සම්බන්ධය තමයි මේ විඥාන නිරෝධය. සාමාන්‍ය රහතෝත්සව කෙනෙකුට උදාහරණ දෙන්න බැහැ. මේක නිසා ඒ රහත් වෙන දක්වා මේ අනුකූලතාවයක් වෙනවා නම් මේ මාර්ගය තමයි මෙතන වේදනා නිරෝධ ගාමී පරිපදාව කොටස් කරන්නේ. ඒකට මේ විදිහට අපට පුළුවන්කම තියෙන වේදනා නිරෝධයේ නිමිත වේද දෘෂ්ටිකෝණය දකින්න. ඒක නිසා මේ විදිහට භවනා කරන විට වේදනාවක් ඇති වෙනකොට නම් ඒ වේදනාවට සිදු උපාදාන කිරීමක් කරන්නේ නැතුව ඒ කියන්නේ සිදුවන්නේ නැතුව මම වේදනාව විඳිනවා කියන හැඟීමක් නැතුව මගේ වේදනාව කියන හැඟීමක් නැතුව ඒ වගේම දුක් වේදනාවක් නම් මේක නැති කර ගැනීමට තියෙන අපේක්ෂාවක් නැතුව. සැප වේදනාවක් නම් මේක නිදීමට තියෙන ආශාවක් නැතුව. ඒ පොන්දේසිකේ ධර්මා තියෙනවා. මේ පොන්දේසිකේ තියෙනවා මේ කියන දේ කියන ශාරීරික වශයෙන් ඇති වෙන හෝ මානසික වශයෙන් ඇති වෙන වේදනාව දෙකම දෙකින්ම බලන්න. ඒ දෙකින්ම බලන්න ඉන්නකොට සමන්ත සංකල්පවල තේරෙන්නේ වේදනාව සෑම ක්ෂණයක් ගන්නම අනිත්‍ය දැනෙනවා. වේදනාව පමණක් නෙවෙයි වේදනාව අනිත්‍ය දැනකොටම වේදනාව දැක්ම සංඥාවක් අනිත්‍ය දැනෙනවා. ඒක හරියට විඥානයන් සංකීර්ණය කරන ඒ අපහලමන් පහළව සිටින ඒ සංස්කාර ධර්ම සංකීර්ණය කරන ඒ ප්‍රඥාන වේදනා යම් දුක්ඛයේ පොතක් අතුලට වෙන කල්පනාවක් ඒ කියන්නේ මනසින් පමණකින් වේදනා තියෙන අය වගේ ඒවා මොනේ ශරීරයත් ඇතුළු කරගෙන යම් වේදනාවක් පහළ වුණා ඒ ශරීරයේ ඇතුළු කරගෙන පහළ වෙන විට සංකීර්ණ රූප කොටසක් ඒකට හේතු වෙනවා මේ රූප කොටස දැන තියෙනවා එන පංචස්කන්ධයෙන් මෙතන වෙනස් වෙන වෙනස් වෙන යාමක් තියෙනවා. මෙන්න මේක දකින්න පොදුවෙන් තෝරන භාවනා කරන පුද්ගලයන් දෙක. සාමාන්‍යයෙන් ශරීරයේ උපකොටසක අනිත්‍යතාවය බලන එක පමණක් විතරක්ම මෙවන් ඥාන සම්බන්ධව ප්‍රයෝජනවත් ගන්න මේ කොටස් සම්බන්ධ කරගෙන ඉන්නවා. ඒ කියන්නේ මේ කොටස් සම්බන්ධ කරගෙන නම් තමයි තමයි මුස්මල නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ඒ ආකාර භාවනා කරන කෙනා ශරීරය නිරන්තරයෙන් වෙනස් වෙන එක දකින්නට පුළුවන්. මේ දකින්නට සමහරවිට ශරීරයේ ලෝකනේ තෝරන පස්සමකට පුළුවන්. නමුත් එතෙන්දී මේ සෝනිකාරයේ කිසිම අවස්ථාව බොහෝ විට බොහෝ අය මුදල් සිටින අවස්ථා අපි බලලා තියෙනවා. ඒක නිසා පංචස්කන්ධයෙන් ඇතිවීම නැතිවීම දකින්නට අපේ සත්‍යක කාරණා වේදනාව එතන වේදනාව දෙක බලාගෙන සිටිනකොට අර කලින් කියපු පොන්දේට මත තේරෙනවා. මම කියන හැඟීම මගේ වේදනාව කියන හැඟීම මම වේදනාව කියන හැඟීම ආදී ඇති වේදනාව කියන ආශාව හෝ දුක් වේදනාව කියන සැප වේදනාව කියන ආශාව හෝ දුක් වේදනාව කියන ගැටුමක් නැතුව දුක් වේදනාව නැති කියන ආශාවක් කියලා නම් ඒකක් නැති කරන්නේ ඒකක් නැතුව වේදනාවේ ලක්ෂණත්වය මම මේ තේරුම් ගන්නටයි බලන්නේ කියන අවබෝධයෙන් යුතුව වේදනාව දුක බලන්නේ විශේෂයෙන් භාවනා සමයේ දුක් වේදනා එන එක සාමාන්‍ය හොඳයි කියන අදහස ඒ ගන්න හේතුව මේ දුක් වේදනා ආවේ නැත්නම් අපිට දුක් වේදනා නැතහොත් ඒ තේරුම් ගන්න බැහැ. ඒ තමයි මෙතන සංකෝචන වේදනා නැතිකල නැති වෙනවා. මේක මේ දුක් වේදනා කොච්චර සියුම්යේ ධර්මයක්ද කියලා තේරුම් ගන්න. නිසා ඒ වේදනාව ගැන මෙනෙහි භාවනා කරන ආකාරයට නියම ආකාරයෙන් වේදනාව මෙනෙහි කරන්න ඕන භාවනා කරනවා නම් එමෙන්න දුක් වේදනා පුළුවන් තරම් ඉවසගෙන වේදනාවෙන් බලන්න කරන්න. ඒක කරනකොට අතිශයින් ධර්ම දුක් වේදනා නිදෙනවා. ඒ කාන්තාවක් මට මානසික දෙයක් මොන නියම අපේ පුලේ කරගෙන කටයුතු කරන කාන්තාවක් වෙනවා. මේ වේදනාව ගැන බලනකොට ශරීරයේ උපස්කන්ධ ගැන නැන්දාගෙන තමයි වේදනාවක් ඇති ඒත් මම ඉස්සතේ ඉවසතේ ඉවසතේ වේදනාව දෙකම එකේ අනිත්‍යතාවය ආදී දෙක බල බලාම කිසිම කොට ස්වාමීන් වහන්සේ නෑරුනේ සංඥාවක් නර්මයි. නර්මයි කියන්නේ මතක් ගන්න සම්පූර්ණ චිත වේදනාව නිරුද්ධ වෙනවා චිත පරිලෙන් එයාට නිදේරම් යාවා දුන්නා. ඒකට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරා. එහෙනම් වේදනා නිරෝධයක් අත්දැකීමට පුළුවන්. ඒක සෑම කෙනෙකුටම අත්දැකීමට පුළුවන් වේදනා නිරෝධයක් නෙවෙයි. ඒක ධර්ම සාම දෙකක් ඉස්සාවිස්සානය. ඒ වගේම දෙකේ විදිහක් තේරුම් ගන්න ඕනේ. ටිකක් ටිකක් ධර්ම වේදනා වෙනකොට ඒකට බයෙන් පලායන දෙකක් කියන කෙනෙකුට මේක කරන්න බෑ. ධර්ම වේදනා විශ්වන්නට පුළුවන් වෙන්නේ ශක්තියක් තියෙනවා. ඉතින් මේ ශරීරයේ තුලින් මේ දක්වා නෙමෙයි විඳලා තියෙන දුක් වේදනා නමුත් ඒක වඩා ධර්මෝන් තමයි අත්‍යයෙන් ධර්ම තමයි දුක් වේදනා මේ ශරීරයේ තුලින් ඕනෑම අවස්ථාවක දැනගන්නට පුළුවන්. එතන භාවනාවක් කරනකොට එහෙමයි. අපේ නම් වේදනාවෙන් නැතනපත්ේ බලනවා වේදනාවන් ගෝලේ හරියට දකිනවා නම් ඒ විදිහට ධර්ම වේදනාවක් පවා බෙදගෙන බෙදගෙන වේදනාවෙන් නැතනපත්ේ දකින භවනා කරන විට කයින් සම්පූර්ණ වේදනාව නිරුද්ධ වෙන කයින් සිටින් දෙනවා අවස්නාන් සත්‍යය දකින්න පුළුවන් මේකත් එක්කලා ආකාරයෙන් වේදනාවේ නිරෝධයක් අත්දැකීම මේ වේදනාව යොමු සම්පූර්ණ කරන්නට බලනවා කියනවා. මොකද ඒකට බැරි විදියක් බැරි අනිස්ථානයක් බැරි යසීමක් කාර්යමනස්කත්වයක් දෙන්නේ කෙනෙකුට පොරොය කරන්න පුළුවන්. ඒකාර කලින් කියපු කොන්ටෙන්ට් එක පිළිබඳ වේදනාව දේශන බලන්න තිබුණ විදිහ මේ වේදනාව සෑම අපිට රූප කොටස් කරන කරගෙන එන්නේ නැහැ මේ වේදනාව පවතින එක. මේ සෑම රූප කොටස් කරන ඇති ඇති නැති නැති. දේවල් ධනිස්කෝදයන් හරි කලවම් හරි කොයි හරි ශරීරයේ පොඩ්ඩක් වේදනාවක් දැනෙනවා දුක් වේදනාවක් දැනෙනවා මේ වේදනාව දැනෙන ශරීර කොටසින් බලන්නේ ශරීර කොටසේ තියෙන රූප කොටස් කියන්නට බැරි ප්‍රමාණය මේ සෑම රූප කොටසක්ම ඇති ඇති නැති නැති යන ඒකෙන් ඇති නැති නැති මේක බලන්න පුළුවන් සමාධි ප්‍රඥාව කියනවා එහෙම යනකොට තමන්ට තේරෙනවා අපි දැන් මෙතන රූපකයන කියනවා කොටස් කියනවා කියලා දාදාන උදාහරණයක් පළවෙනි රූපකයන්නේ එදිනාටයි කියේදාන ඒ රූපකයන්නේ නිරුත් වෙනකොටම නැතිවෙනවා. දෙවෙනි රූප කොටසේ ඉඳලා බලනවා දෙවෙනි රූප කොටස නැති වෙනකොටම නැතිවෙනවා. මෙතකොට මෙතන තියෙනවා දීගෙන් නැති නැති වෙන රූප කොටස් ටිකක් තියෙනවා. මේ රූප කොටස් වල ඉන්ද්‍රියයන්ගේ පවතින වේදනාව අත්‍යවශ්‍ය දෙයකින් හසු වෙනවා. ඒ අනිත්‍යතාවය වේදනාවේ අනිත්‍යතාවය දකින්න පුළුවන්. ඒ වේදනාව දෙස ආරක්ෂණ කොන්දේස් මත දෙවිතර බලනකොට වේදනාව සංකීර්ණ ප්‍රේම වෙනස් වෙන ආකාරයෙන් දැනෙන පිළිවෙලක් අත්දැකීම පුළුවන්. ඒ අත්දැකීමට මේ වේදනාව අනිත්‍ය කියලා කියනවා. අනිත්‍යය නිරෝධය කියලා කියනවා. අනිත්‍යය කියන්නේ යනත්‍රේ වෙනස් වෙනස් වෙනවා. නිරෝධය කියන්නේ නිවන. එතකොට මේ වේදනාවේ අනිත්‍යතාවය සම්පූර්ණ සිදුවන අනිත්‍යතාවය දැකලා ඉන්න පුද්ගලයාට සම්මාන මුත ශරීරයේ දැනන දේ අංගලක් දෙකක් පමණ නැත්නම් අනිවාර්යයෙන්ම පමණ සමානයේ ශරීරයේ වේදනාව දැනෙන්නේ. ඒ වේදනාව දැනෙන ශරීර කොටසේ ප්‍රමාණය අඩු වෙනවා. අදිනකොට අර කලින් නොකොට තිබුණු ශරීර කොටස දැන් වේදනාව ඔක්කොම නිරුද්ධ වෙනවා. මේ වගේ. එහෙම පිටකෝමේ වේදනා නිරෝධයක් දකින්නට පුළුවන්. නැත්නම් එක්වරම සම්පූර්ණම වේදනා නිරෝධයේ වේදනාව නිරුද්ධ වියාම පටන් ගන්නවා. මේ ආකාරයෙන් වේදනා නිරෝධයක් දකින්න අත්දැකීම වේදනා නිරෝධය ගැන තමයි අවබෝධයක් අත්දැකීමට පුළුවන්. එතකොට ඒ ක්ෂණාවේ මානසික මට්ටම මත සමාධිය ප්‍රඥාව විද්‍යාව අධිස්ථානය ආදී කර්ම මතයි මේවා කරන්නට පුළුවන් ශක්තිය දෙන්නේ. ඒක මේවා හරියට වේදනා නිරෝධයෙන් දැක්කොත් සම්මාකාරී වේදනා මොන කර්මයක් වදිනවා. ඒකත් පිටෙන් මුචලවල සමාන්තරල සංපත් වෙන මොකක්වත් නැතුව මේ පවතින තත්ත්වයක් තියෙන ඒකාම සංසං සංසං. මේක කියනවා. මෙන්න මේ වේදනාව ඉතාම සාන්ත ප්‍රදේශයක නිරකට ඇදීමක් ඇති වෙනවා. මුතවන් කියන වැඩක් කියලා තියෙන කොටස. යම් කිසි ආකාරයකට වඩා ඒකට යම් කිසි විදිහකට ඒ ආස්වාද කිරීමට යම් කිසි කරනවා. ඒ පල සම්මතව සම්වාදින් කෙනෙකුට උනත් ඒකට නිදිමනට යම් කිසි කැමැත්තක් ඇති වෙනවා. දැන් පහල පහල මාර්ගඵලලාභින් ඒවා කියන්නේ. එතකොට ධ්‍යානයේ සම්වැදනය වල ඒ ධ්‍යානයේ විදිහට කැමැත්තක් ඇති වෙනවා. අතර මෙතන මේකේ වේදනාවක් වේදනාවක් වෙනවා වේදනාව විඳීමට කැමැත්තක් අපේක්ෂාවක් නැත්නම් කාර්යයක්. මෙතන වේදනා සංඥාවක් සංස්කාර සංඥාවක් කියන කොටස් දෙකම තියෙන නිසා මෙතන තියෙන වේදනාව වෙනම දෙයක් මේක දකින්න මේක පිළිබඳ තියෙන අපේක්ෂාව නැත්නම් කැමැත්ත නැත්නම් ඒක විඳින්න තියෙන ආසාව මොකක් හරි තියෙනවා. මේක සාධ්‍යයක් කියලා මේක දෙන්න කරලා අයින් කරනවා. අයින් කරනකොට මේක වේදනාව විතරක් තියෙද්දී අර කියන සංස්කාර ධර්මය අයින් කරනවා. ඒ සංස්කාර ධර්ම අයින් කළොත් වේදනාව විතරක් තියෙනවා. අර කලින්ගේ ප්‍රබලතාවය නැති වෙනවා. ඒ කියන්නේ සුඛ වේදනාවක් නම් සුඛ වේදනාවේ තියෙන නිහිරිකක් තියෙනවා. මෙන්න වේදනාව කියන්නේ වේදනික කොමිටේ දක්වා වේදනාවෙන් මුදුන. මේක සුඛ වේදනාවක් කියලා කියන්නේ දුක් වේදනාවක් කියලා කියන්නේ අපේ සිතේ පරස්පර ස්කන්ධයේ නිසා සිදුවන ක්‍රියාදාමයක්. ඒ සංස්කාර සංඥාවේ ක්‍රියාදාමය නැත්නම් වේදනාව මුදුනීමක් පමණක් බාරපත් වෙනවා. මෙන්න මේ මුදුනීමක් බවට පමණක් වේදනාව පත් කරගන්නට පුළුවන් නම් ඒ වේදනාවේ අපේ මනසකරණය පවත්නාට පවතින මෝහස්කාරයේ අයින් කරගෙන මෙතන මොකක්ද කියන වේදනාව දුකන වේදනාව ගෝලයක් අත්දැකීම. ඒ වේදනා නිරෝධ අත්දැකීම සෑම විටම සත්‍ය සංපස්සේ නිසා ඇතිවන මනස්කාර, සෝත් සංපස්සේ නිසා ඇතිවන මනස්කාර ආදී සියලුම මනස්කාර කලින් කලින් නිරතේයි තියෙන්නේ. හැබැයි මේක දකින්න නැහැ අද්දක තියාගෙන භාවනා කරනකොට ඒ නිසා අපි සංකල්පනිකය කියන වේදනාව ඒ මානසික කාර්යයේ උදෙවිම තුනේ නැතිවෙනවා. අනතගෙන ශබ්ද පිළිබඳ මෙලෙස කිරීමක් කරන්න කියලා සම්පූර්ණ නිරසලකම වෙනවා. ඒවා නිරසලකම භාවනා කරනවා නම් ඒ ශබ්ද සම්පත්තෙන් තමයි වෙන මනසට එන්නේ. නාමයෙන් මනසට තේරියෙන් ලස්සන කාරණාවක් වෙන නැත්නම් දෙන්නේ නැත්නම් ඒ මනසාවක් දුක්යි ජීවිත බොන්නක් අපහැරෙන්නේ මනසේ කාරණේ දුක්යි අය අපේ සිතට සම්පූර්ණයෙන්ම නොදැනෙන සිත් සෙවණෙන් ලබාට පත්වන්නේ අර කය මනසින් කියලා ඉස්පස්ස කරන එක නතර නියම නිරුද්ධ එතකොට කය සම්පූර්ණයෙන්ම නොදැනෙන කියන සිතට සම්පූර්ණයෙන් සිත් සෙවණෙන් ලබාට පත්වනවා නම් මේ කාය සංපස්සේ නිසා අපේ මනසකාර දෙන්නේ. මෙන්න මේ මනසකාර දෙමුදෙනියාම තුළින් තමයි අර කමින් කියන බඳ වේදනා අනුදෝෂයන් දැන් අත්දකින්න. ඒකෝට ඉතුරුවන්නේ මනසේ ඇතිවන මනසකාරය. අර මොකද ඒකම මනසේ තමයි ඇතිවන්නේ මම කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ මනසකාරයේ මනසම ප්‍රතිබද්ධ මනසකාරයේ සම්බන්ධ සංකේතය. මෙන්න මේ මනසකාරයේ හැටියට තමයි අපි අර විදිහට මොන වේදනාවක් වෙනවද මේ වේදනාවේ තියෙන වේදනා ස්කන්ධය සහ අන්‍ය සංස්කාර ස්කන්ධය මෙත් වෙන් කරගන්නවා. ඒකේ කරන්නට පුළුවන් නම් සංඥාව දැකලා සංඥාවත් වෙන් කරන්නට. උත්තාව සාන්ත ප්‍රමේත අධ්‍යක්ෂකම ලබන. වේදනා සංඥා සංස්කාර මේ මේකම තමයි පොදු කරගන්න පුළුවන් නම් දෙන්නවනේ කියන්නේ. ස්කන්ධ ධර්ම හතරක් තියෙනවා. වේදනාව, සංඥාව, සංස්කාරය. මේ හතරම දෙන් කරන මේ හතරම එකතු වෙන තැනදී මේ දේ දකින්න පුළුවන් ඒක ඉස්සරහ පොඩ්ඩක්. නමුත් මේවා කියන්නට පසක්කේ කරන එක සාමත්ම පාසු. ඉස්සරහත් කියන්නේ ඒක කරන්නට බැරි තරම් අපහසුයි. මොකද මේවා ඔක්කොම එකට විඳිනවා වගේ පවතින බාන. එකටම උපදිනවා, එකටම පවතිනවා, එකටම නැතිවෙනවා. වේදනා සංඥා සංඛාර විඥානයේ පිටන සම්බන්ධව කටයුතු කරනකොට මෙන්නයි ඒවා එක්තරාම උපදින්නේ එක්තරාම එක්තරාම එක්තරාම පවතින එක්තරාම නිරුද්ධ මෙන්න මේ නිසා මේ වෙන් කර ගැනීමට සමත් ප්‍රඥාවක් තියෙනවක් නැති නිසා සමාධිය තරම් දියුණුවෙන්නේ නැති නිසා බොහෝ දෙනෙකුට මේක අත්දැකීම. ඒ නිසා වේදනා විශ්ෝණය අත්දැකීමට සාමාන්‍ය කෙනෙකුට වේදනා නිරූපණය කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි සමහරවිට. ඒකේදී දෙකෙන් මේකේ අහනවා දෙකෙන් වේදනාව නිදන කරනවා නැත්නම් ලබන ඉන්දර පදයන් නිකත් කරන්නේ ගන්න ඔක්කොම නේද ඒකෙන් පස්සේ නැතිනම් කතා කරනවා මනසේ තුලින් කියන වේදනාව නිදෝෂයක් කතා කරනවා අනිත් එක තමයි මේ ශරීරයේ වේදනාව අස්තක ගන්න පුළුවන් කියන්නේ ශරීරයේ ඉන්ද්‍රියෙන් පවතින වේදනාව ශරීරයෙන් අහකට ගන්න පුළුවන් මොකද වේදනාව කියන්නේ අර මනෝකායතුල ක්‍රියාත්මක වෙන සිතනක් අපේ ශරීරයේ දෙස් බලපන අපේ පිටකය ශරීරයේ නිමිත්තක් වගේ තියෙනවා. මේ නිමිත්ත වශයෙන් තියෙන ශරීරයේ මනසින් ගිහිලා ස්පර්ශ කරන එක. මෙන්න මේ ස්පර්ශ කරන එක අයින් කරනවා. ඒ කියන්නේ ස්පර්ශ කරන දේ එළියට අයින් කරනවා. නැති කරනවා. ඒවා තියෙන ශරීරයේ වේදනාවත් අපේ මනස තුළ ඇති වෙන ධර්මතාවය මේ මනස අයින් කරනවා. මේක අරූපාවචිකයක් කියලා කියනවා. කියන්නේ රූපයෙන් තොරව සිත පවත්න අවස්ථාවක් පරිපාදනය කරනවා. ඒ කියන්නේ රූප සම්පූර්ණයෙන්ම මෙතනින් අවස්ථාවක්. මේකේ මේ පිට මොන රූපේ ආරම්භන කරලා පවතින මේ කියලා බලනකොට කිසිවදත් නැතුව රූපෙන් තොරව පවතිනවා නේද කියලා තේරෙනවා. ඒ තේරෙන තමයි තේරෙන අරූපාවතර පස්ම ලෝකවල පිට පවතින්නට පුළුවන් වන්නේ මෙන්න මේ විදිහට තමයි. ඒ කියන්නේ දැනෙන අවබෝධය තමයි තියෙනවා අරූප ආයතන ලෝකයේ පිට පවතින පැවති දෘෂ්ටි මේ විදිහට තමයි. එතකොට අන්න ඒ ඒ අද්භූතයක ලැබුවට පස්සේ ශරීරයේ ප්‍රබල දුක්ඛයි. දුක ශරීරයේ අසුදු කරන පහළන්නේ සැපෝ දුක්ඛෝ නිදහස් වේදනාව සිතින්ම කරපුණා එන්නේ නැහැ. එන්නේ දැක්කාට පස්සේ දුක සම්පූර්ණයෙන්ම නිදෙන්න මෙන්න මේ නිදෙකත්ෝ වේදනාවේ තියෙන මානසිකාරය අයින් කරපමණ වේදනාව මේක සාමාන්‍ය කෙනෙකුට අපේ ජීවන වේදනාව නිරෝධ ගන්නවා කියන නිසා සාමාන්‍ය කෙනෙකුට අත්දැකීමට පුළුවන් කියලා හිතන්නට බෑ මම කිසිම කෙනෙකුට අන්නේ අත්දැකීම කියලා නිරෝධයෙන් කියලා නෑ. මොකද මේ කරන්නේ තියෙන කරන්නේ නැහැ. ඒ නිසා වේදනාව නිරෝධය ගැන මෙහෙම කරන්න පුළුවන් කොට තමයි ශරීරයේ වේදනාවක් අපි දන්නා දුක් වේදනා ඒ දුක් වේදනාව ඇතිවෙන එක ශරීරයේ මොනම දෙයක් දුක් වේදනාව සාධයක් කියලා වේදනාව විතරයි. එතකොට මේ දුක් වේදනාව මේ දුකම වේදනාව මේ දුක් වේදනාවේ කියන ප්‍රබල භාවය මත කිසියම් විපරා මේකට සමෝහ දුක් වේදනාවක් සම්බන්ධයෙන් දුක් වේදනාවක් ආදී වශයෙන් සිදුවේ. මෙන්න මේ සිද්ධාන්තය ඔය සිතේසින අයින් කරනකොට තමයි වේදනාවේ තියෙන ධර්ම බලය නැති වෙන්නේ. ගෙදර ගියාට පස්සේ කරලා බලන්න අත්දැක බලන්න කාරණ දුක් වේදනා තුනට සමගිය මහා දකුණු දුකන් දරව දුකන් දුකන් දෙවි දුකක් කියන කිසිම දෙනා සංඥාවක් ගන්න. ඒ සංඥා නිසා වේදනාව තියෙනවා වෙනවා ඒ නිසා මේ තමයි සිිතේ තියෙන හැඟීම මේ ධර්ම වේදනා ධර්ම වේදනාව කියන එක. මේ හැඟීම මම මයින් කරනවා කියන්නේ. අයින් කරපු ගමන ඒක අයින් කරන ඒකම දේශනාවේ තියෙන සම්බන්ධතාවය අද කරගන්න. මුලින්ම කලින් සිංහල තුමාන් ඒක විස්තර කරලා අන්න ඒ විදිහට භවනා කරන්නේට වේදනාව රූපය සංඥා මේ ඕලාරික වශයෙන් දෙකන ආකාරය අපි අර කලින් කියන තුන් වශයෙන් කරනවා. එතකොට ඒක මෙන් කලන් පස්සේ වේදනාව කියන්නේ ඒ වේදනාව කෙරෙහි මම මගේ කියන හැඟීම් ආදී නැතුව ආසාව දැකීම ආදී නැතුව ඒ වේදනාව දෙක බලන්නේ මේ ගන්තුන් නැති යටි නැති නැති යන එක දකින්න ඒ දකින්න දැක දැක ඉන්නකොට ඒ කලින් කලින් ඇති නැති වේදනාව පස්සේ බලනකොට කලින් තිබුණු වේදනාව කොහොමද කියලා දැන් විනාඩියකට සිදුවන විදිහට දැනගන්න තියෙන්නේ මොනවද කියලා. තව තත්පර 10කට 15කට පස්සේ අපි වේදනාවක් දකිනකොට ඒ දී අනාගතයේ අත්දැකීමේ දැන් තියෙන වේදනාවේ අනාගත අවස්ථාවේදී පවතින වේදනාව. මේ දැන් දැන් තිබුණ වේදනාව එන පෙර තිබිච්ච වේදනාව ඔක්කොම නේද තියෙන්නේ. මෙන්න මේ වෙනස්කම් යාම දකින්නට දැකලා ඉන්න පුළුවන් නම් ඉතාම හොඳයි. අනිත්‍ය සහ එළොන්නේ. අනිත්‍ය ඥාන ඒකම සංයෝගය. අනිත්‍ය ඥාන ඒකම සංයෝගය. මෙන්න මේ විදිහට වේදනාවම අනිත්‍ය නිරෝධය ගැන දකිනකොට ඒක හොඳට පැහැදිලිව කියනවා පස්සේ මේ වේදනාව කියන එක මගේ සිතතුම කියන සංඥාව. සැප වේදනාව කියන එකක් සංඥාවක්, දුක් වේදනාව කියන එකක් සංඥාවක්, මනස වේදනාව කියන එකක් සංඥාවක්. එතකොට මේ වේදනාව විඳින අවස්ථාවේදී මේක ධර්ම වේදනාවක් කියලා කියනවා ඒකත් සංඥාවක්. මේ වේදනාව කියන එකක් සංඥාවක් වේදනාව කියන්නේ මේක වේදනාව වේදනාව තුන හතරක් සංඥාවක් ඒ වේදනාව මේ ශරීර කොටස් වලින් කිස්නාදලා මේ ශරීරයෙන් තමයි දෙකෙන් එකක් සංඥා මේක දෙකකට බලන්න මේක බලලා මේ සංඥාවෙන් දැන් වේදනාවක් වෙන දෙයක් සංඥාවක් වෙන දෙයක් හයක් වෙන දෙයක් මේක හතියෙද දැක්කොත් වෙන සම්පූර්ණයෙන්ම කය නොකෙලිලා පිට ගන්න පුළුවන් විතරයි ඒකත් මේ කියන්නේ අය මොනවද කරන්නේ බය කරන්නේ ඉතින් ඒක තමයි ඒ සායන තියෙන අන්තර් මහමුවන සම්පන්න දෙන හම්බුකම මේක ගැන කියලා කියන එකතර පොතක මම හිතන්නේ ස්පේන් සංගතාත් කියලා පොතේ තියෙනවා ඒ කියන්නේ ඉන්ටර්නෙට් කියලා කියන මේක තමයි නිරෝධ සමාපත්තිය ඒක කවුරුත් මොන ආකාරයෙන් කියවත් මේ තමයි නිරෝධ සමාපත්තිය කියලා උන්වහන්සේගෙන් සහායය කරන සහායිත කරලා දෙනවා. පොතේ දැක්වලා තියෙනවා. නමුත් අපි කියන්නේ ඒක නිවැරදි සමාදක් කියලා. නමුත් ඒකෙදී ඔය කොහොම දේවල් නොදෙන්නේ දෙන්නක් කරන ඒකේ අනිවාර්ය මාස්ටර් කරන ඔක්කොම දේවල් දෙන්නේ විදිහට අත්දැකීමක් ඒ නම් රෝගයක් මේ විදිහට අත්දැකීමක්. එන්නේ ආකාරකාරයි සාවකාරක කියන්නේ ඒ සුළු කාලයකට පවතින විනාඩි 30ක් වෙනවා. පැයක් වෙනවා. දෙකක් වෙනවා. මේ තමයි තාක්ෂණය. සතරකාරක වේදනාන් දෝෂයක් අත්දැකීම තමයි දෝෂයෙන් වෙනවන් තාක් පසුපා. සංඥාවේදී දෝෂයේ පිළිබඳ අභිප්‍රාය තවත් හතක් වෙනවා. උපමාවෙන් මනසෝ කියන බඳ හතක් වෙන කොට දක්වනවා. එතකොට දවස් හතක් වුණාම සංඥා වේදනා දෙකම නිරුද්ධ කරලා කියන්නේ. ඒකත් සාමකාලික උපමකාරී දවස් හතක් වෙනවා. මානසික දෙන්නා පාවන් පස්වරමස්තාව සමග ඉස්තිර වශයෙන් තියෙන වේදනා නිරෝධයක් රහතෝගෙන් දෙන්නුන් පස්ව තමයි කාය නිරුද්ධ වන්නේ විඥාන නිරුද්ධ වන්නේ වේදනා නිරුද්ධ වන්නේ සංඥා නිරුද්ධ වන්නේ සංස්කාර නිරුද්ධ වන්නේ මේ පංචස්කන්ධයන් මේ නිරුද්ධ ඒකෙන් දෙයාගියත් පසු මේ පංචස්කන්ධයන් එකක්වත් නැති එක කිසිම වේදනාවක් නැහැ කිසිම දුකක් නැහැ වේදනාවක් දුකක් සීකරන්නට තමයි දුක්ඛ සංකේතයක් නෑ සංකේය සංකේතයක් නෑ ඒකට ආනන්ද සංකේතයක් නෑ ඒකට නිරෝධ සංකේතයක් කියන්නේ දෙයක් නෑ අද අත්දැකීමන යම් කෙනෙක් නිරෝධ සංකේතය ඒ නිරෝධ සංකේතය එදාට මාර්ග සංකේතයක් බවට පත් වෙනවා ඒ කියන්නේ සාහස් දුකෙනෙක් දෙන්නම් පන්නේ රහතන කෙනෙක් මේ ජීවිතේ විවහන් පල සමාසක සංවාදයන් නිරෝධ ඒ පල සංවාදයේ සිටින නිරෝධ සංකේතය නිසාම ඒකම පාදක කරගන්න. ඒ නිසාම තමයි සින්නම් පාන්න පුළුවන් වෙන එකක් ඒකම මාර්ගපත්තිය. මේක නිරන්තරයෙන් නිවිලාමයට පිටපත් කරගන්නට පුළුවන් සම්පූර්ණ වශයෙන්ම කෙනෙකුට පසුව නමුත් ඒකේ සියයට 25ක් හතරක් වගේ සුදු ප්‍රමාණයක් යම් සංකල්ප ගන්න තරම් දුරට ඕනේ මේකේ අත්දැකීමක් ලබන්න පුළුවන්. තමයි කියන්නේ. ඒකෙන් සම්බුදුන් වහන්සේ මේ සෝත්‍රය ප්‍රකාශ කරනකොට ප්‍රකාශ කරන නිවන දෙක සංජානන කියන ලබන්නේ ආත්මවන්තයන් කලින් අවබෝධයක් පැහැදිලි කරන දැකගෙන මේ ජීවිතයම සම්පූර්ණයෙන්ම උත්තර ස්ථානයේ හතර පහක් කෙනෙක් වෙලා තියෙනවා. එහෙම නිතර කතා කරන්නේ එතකොට ඒක නිසා ඒ ආකාරයෙන් කඩෙන්න තියෙන වේදනා නිරෝධය හරියට අත්දකින්න පුළුවන් අනිත් ඒවා කරන්නට අධියදම දේ කොහොමද සකදාලාන්නේ අනාගාමී ආදී මානවස්ථාදී මනස්පල ලබන්න ඕනේ නැති කෙනෙකුට ඒක නිතේ දරන්නේ අත්දකින්න බෑ මේ විදිහට නිදේ උදාකාමී වේදනා නිරෝධය අත්දකින්න පුළුවන් වෙනවා ඒකට මේ දක්වාගෙන යන කර්ම වලින් සාමික සාරාංශ වෙනවා වේදනාව ඇතිවෙන යම් කිසි විස්තරයක් වෙනවා පස්සේ ඒ පස්සේ සංවිධානය ලැබුණා නම් පස්සේ නිදුනාට පස්සේ සාමුදුතුමි ගායකේ මේක මනසිකාර්යෙන් කතා කරනකොට පස්සේ යෝධා වේදනා නිදුනා කියන කර්තේ කියනවා. සමතේ ගැඹුරු ගැඹුරු අර්ථ තමයි අපි පස්සේ කතා කරන්නේ. ඒකවල මනසිකාර්යෙන් කියන්නේ පස්සේ නිදුනා වේදනා නිදුනා කියන එක කියීමට කිසිම දෙයක් අවශ්‍ය නැහැ. අපිට කරන්නට කිසිම දෙයක් නැහැ ඒක කියන්න පුළුවන්. සංඥානා ඒ පිළිබඳව මහා අපදනා සංදේශ කරන මනස්කාරයෙන් හඳුනන මේ වේදනාව කියලා. ඊළඟට සංඥානා ඒ පිළිබඳව වේදනාවක් ඇතිවෙන ජීවත් නැතේ සාධාරණ නැතුනම ඒ පිළිබඳ මනස්කාරයක් නැතුනම මේ පිළිබඳ පහළ වේදනාවක් තමයි වෙන්නේ. මේ විදිහට. එතකොට ඒ මේ වේදනා නිරෝධයේ මේ බුදුමහාමුදුරන් අත්කරන්නේ මේ පස්සේ වේදනා වේදනා නිරෝධය කියන්නේ මොකද වේදනා නිරෝධ ගාමී පක්ෂතාවක් ප්‍රතිපදින තුන දක්වා දෙන නිසා වේදනා නිරෝධ කියන්නේ ප්‍රතිපදාව අනුකම්පණය කිරීම වේදනා නිරෝධ කියන්නේ දේශනා කරනවා එතන සංඥාවේ නිරෝධය කියලා එකක් තියෙනවා දවස් හතක් තුන වශයෙන් ගන්න පුළුවන් කියනවා ඒ කාර්යය තුළදී වේදනා නිරෝධ කියනක් තමයි ඒක නම් කියන්නේ කරනවා ඥානක් ඥානයෙන් අත්පමකට ඔක්කොම ඉදමතර විදර්ශනා ඉගෙනම විදර්ශනා නෝනවා කියනවා. දීනලේ සම්බන්ධව සත්‍යය දක්වන්නේ සමත බල විපස්සනා වල දෙකම ඉගෙනෙනවා. එතකොට ඒ උත්තරය කරා දැකීම කාලේ ධර්ම සංකල්පින් පුළුවන් කායික දුක් වේදනා අත්‍යවශ්‍යම දාන දුක් වේදනා ඉවසන්නට පුළුවන් නම් ඒ වේදනාව පුළුවන් තරම් ඉවසගෙන වේදනාව යථාර්ථයේ මල්මලා ඉන්නකොට මේ වේදනාව ශරීරයෙන් පොළොවේ සිදුවේ යන තරම් දරුණු වේදනාවක් තියෙනවා. මේ වේදනාව ඔක්කොම දෙක කිසිම දෙයක් අතින් දෙකම බලාසිතින් වේදනාවයි ශරීරයයි සුඛයෙන් දැනෙලා සම්පූර්ණයෙන්ම වේදනාව විරෝධයක් අත්දැකීමේ අවස්ථාවක් තිබෙනවා. ඒක තමයි මම කියන්නේ. ඒක අමතර වේදනා නිරෝධයක් අත්දැකීම තමයි කර්ම වශයෙන් සමානන්නේ ඇතිවේ කය සහ වේදනාවේ සාමතේ ඊළඟට වේදනාව පිළිබඳ තියෙන මේක ධර්ම එකක් මේක දුක එකක් නැත්නම් උදානීය විලක් ආදී වශයෙන් තියෙන කුසලතාවය ඒ සංඥාව අයින් කළාට පස්සේ ධර්ම භාවිතා මූලික රෝපය ආදී ධර්මයන් ඇති වෙනවා ඊට පස්සේ කය පිළිබඳ මේ කයයි කියන සංඥාව, මේ වේදනාවයි කියන සංඥාව, මේ දැනීමයි කියන සංඥාව ආදී සංඥා දෙකලාට පස්සේ සම්පූර්ණයෙන්ම කයත් ලැබෙන්නේ සුදුන් ඉස්සෙල්ලා සාන්තිල බලපෑම විකසනයකට පස්සේ. එතකොට සීනස් කියන වේදනාව සතුට වෙනවා නම් මේ පිළිබඳව මනසට ඉන්න කියන දේ. මේ විදිහට දෙන්නයි ජීවිතේදී භවනා කරලා තියෙන කෙනෙකුට වේදනාව නිරෝධයක් හදා ගන්න පුළුවන්. වේදනාව නිරෝධයක් දැකලා තමයි වේදනාව පමණක් නෙවෙයි නිරුද්ධවන්නේ සංඥා වෙන දේලා සංස්කාරම් දුකයි ඒක සම්බන්ධ වෙනවා කියන්නේ. ඒකල වේදනාව ප්‍රතිබන්ධන යම් කිසි ශරීර කොටසකට ඒ කායෙන් මොකක්ද සංසන්දනය වෙනවා මේ විදිහට පංචස්කන්ධ ගන්නවා කියන්නේ ඒකයි ලක්ෂණය. ඒක නිසා වේදනාව නිරෝධය සඳහා ස්ථාන ධර්මයේ විදසනවා නම් පංචස්කන්ධයන් කියන නිරෝධයේ දැක්වෙන තමයි කාරණා කරන්නේ. එතන විදිහට කටයුතු කරන්නේ මේ දේශනා කරන කටයුතු කටයුතු කරන පුළුවන් කටයුතු කරන්නේ මොකක්ද මේක අධියෙන් අධියට අධියට අවධානය යොමු කරන්නේ නැතුව අහගෙන සිටින්න. හොඳ සීබුද්ධියකින් උදාහරණයක් මේක සිදුවලා තියෙනවා. කරන්නත් පුළුවන් දත් කෙනෙක් ඉන්නවා නම් කරන්න පුළුවන්. අන්න ඒ විදිහට කටයුතු කරනකොට මම එකක් මේකත් සම්බන්ධව ඉඳලා මෙවන සංකීර්ණ වාස්නාවක් සතුලා වෙනවා කියලා අත්මාදයෙන් අත්මන්න මේ දේශනාවෙන් මෙතන බලාපොරොත්තු වෙනවා.